අද පත්තරවල වාර්තා කළ තුනා මේ කාර් සම්බන්ධ මිල වැඩි කිරීම ගැන ඔබතුමාගේ ප්‍රකාශයක් මට මතක නෑ තිබුණාද ඔව් මේ ඒ කියන්නේ කාර් මිල වැඩි කරේ නුසුදුසු අයට ඒවා ගන්න තියෙන අවස්ථාව නැති කරන්න කියලා ඔබතුමා ප්‍රකාශ කරා කියලා පුවත්පත්වල තියෙනවා දන්නේ නෑ බලන්න ඕන මොකද්ද කියලා ඒ කියන්නේ ඔබතුමා එහෙම කතාවක් කිව්වේ නෑ කියලාද කියන්නේ මට මතක නෑ ඉතින් අපි ඉතින් දවස් ගානේ වැඩ කරනවා පැය 24ම එමතුමා මේ හරි ඒක මතක නැත්තම් වාහන මිල වැඩි වෙලා තියෙනවනේ මේ වෙලාවේ ඒක ගැන ඔබතුමාගේ අදහස මොකද්ද ඒකති මන්දන්න මුදල් ඇමතුමයි අහන්ඩපය මොකදී කියලා මිල මේ විදිට වැඩීම සාධාරණය කියලා හිතනවාද ඒක කියන්නත් මට බෑ මුදල් ඇමතුමගේ අහන්නුන මීට ඉස්සල වත්තල මන්තීරුව කඩපුලාවේ ඔබතුමා කිව්වේ දන්නේ නෑ ඒවගේ ප්‍රකාශනය ඇයි ඔබතුමා ම කඩු නැතිකට මන්දන්නවා කියන්නකු ඒකැන සාමානය රටේ වෙන දේවල් ගැන වගකිතු ඇමතිවරක් විදිට අවධානයම කරන්න නැද නෑනම නොකොරපු දේවල්ලට වගකීම ගන්නට පෙන් නෑ දැම් මේ වාහන ප්‍රශ්නය වාහන ප්‍රශ්න මන මේන් වැඩිකිර නමුත් ඔබතුමා ඇමතිවරෙක් විදිට මොකක්ද මේක ගැන මට අදාළ නෑනේ. වාහන වැඩි කිරුවත් අඩු කිරුවත් මගේ මගේ විෂයට අදාළ නෑ. මගේ විෂයට අදාළ ගන්න මම ඒක බාර ගන්නවා. ජනතාවගේ මොනවත්ක්වත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නෑ. කවුරුත් මට මොකුත් කියලා නෑ. කිසිම කෙනෙක් මට පැමිණිල්ලක් කළා නෑ වැඩි උනායි අඩු උනායි කියලා.